සූම් එකේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ශරීරය තුල ක්‍රියාත්මක වන චිත්ත කිරිය වායෝ ධාතුව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ අපිට දැන් අතක් පයක් දිග හරින්නට ඕන වෙනකොට මේ රූප කොටාෂ එතනම ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා ඇරෙන්නට ඒවාහි ගමන් කිරීමේ හැකියාවක් නැහැ. එතකොට දැන් අපිට කයක් හැටියට මේක ඉදිරියට ගමන් කරවන්නට ඕන ගමන් කරවන්න ඕන වෙනකොට කකුල ඔසවලා ඉදිරියෙන් තියන්න ඕන. ඒ තියන්න ඕන වෙනකොට දැන් අපි හිතනවා මම ඉදිරියට යන්න ඕනේ යන්න ඕන කියලා හිතනකොට කකුල ඔසවලා ඉදිරියට ගෙනihin බිම තියන්න වෙන වෙනම සිත් පහළ ඒ පහළ වෙන සිත් වලින් ඒ සිතට අදාළ වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා. වායෝ ධාතුවේ ස්වභාවය තමයි පුම්බන, තෙපුල් දෙන, තල්ලු කරන ස්වභාවය. එතකොට ඒ ඒ සිතින් උපදින වායෝ ධාතුව තමයි චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ. ඒ කියන්නේ සිතෙන් ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව. එතකොට මේ සිතෙන් ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවක් හටගන්නේ මම යන්න ඕනේ කකුල උස්සලා තියන්න ඕන කියන සිතුවිල්ලත් එක. එතකොට අන්නේ චිත්තක්‍රියා වායෝ ධාතුව විසින් අර තල්ලු කරන තෙපුල් දෙන ගතිය නිසා කකුල හැටියට හැඩයට ඒ වෙලාවේ ඇති වෙමින් තිබුණු පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටස එහෙම නිරුද්ධ වෙනකොට වායෝ ධාතුවේ තෙරපීම නිසා ඊළඟ රූප කොටස තිබිච්ච තැන නෙමෙයි ඊට වඩා ඉදිරියෙන් පහළ වෙනවා ඊට පස්සේ වායෝ ධාතුවේ තල්ලු කිරීමත් එක්කලා ඊළඟ රූප කොටස ඊට වඩා ඉදිරියෙන් පහළ වෙනවා. එහෙම එහෙම පහළ වෙනකොට අන්න කකුල ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. දැන් මේක හරියටම ඇත්තටම වෙන්නේ අර පැරණි කාටුන් සකස් කරනකොට දැන් නම් ඒවා ඩිජිටල් ක්‍රම වලට තියෙනවා. ඉස්සර කාලේ කාටුන් නිර්මාණය කළේ කොහොමද? දැන් දරුවෙක් අත ඔසවනවා පෙන්වන්න ඕන නම් ඒ ඒ දරුවගේ පින්තූර සිය ගණනක් අඳිනවා. එතකොට අඳින පළවෙනි එකේ අත පල්ලෙහාට දාගෙන ඉන්නවා. දෙවෙනි පින්තූරේ ඊට වඩා චුට්ටක් අත එහාට කරගෙන. ඊළඟ පින්තූරේ ඊට වඩා චුට්ටක් එහාට කරගෙන. ඊළඟ පින්තූරේ එහෙම එහෙම කරලා ඔන්න අවසාන පින්තූරේ ඉහළට අත ඔසවගෙන ඉන්න පින්තූරයක් තියෙනවා. දැන් මේ ටික වේගෙන් ක්‍රියාත්මක කරනවා. අර පින්තූරෙන් පින්තූරේ වේගෙන් පෙරලෙන්න සලසන. එතකොට අපිට පේනවා අර ළමයා අත උස්සනවා වගේ. එතකොට දැන් මේ අත උස්සනවා කියලා පෙන්නුවේ අත ඉස්සිලා නෙමෙයි අත තියෙන්නේ තිබිච්ච තැන පින්තූරේ. ඒවැ කිසි මේ ක්‍රියාකාරීත්වයක් නැහැ. හැබැයි අර වේගවත් චලනයේ හේතු කොටගෙන ඒ ඒ රූප වල සම්බන්ධය අපිට එකක් හැටියට නේත්‍රයට පෙනෙන්නට ගන්න. දැන් ඔය ඔය මැජික් වල කරන්නේත් ඒ වගේ වැඩ තමයි. ඇස් බැඳුම් කියලා කියන්නේ ඒකයි. දැන් ඒ රූපවල මොකක්වත් එහාට මෙහාට වීමක් නැහැ. රූපේ හැමම ඇඳපු විදිහටම තියෙනවා. හැබැයි අර රූප ටික ඔක්කොම වේගෙන් ක්‍රියාත්මක වෙනකොට අපේ නෙත විසින් හඳුනා ගන්නවා. දැන් මේක අත ඉස්සුවා වගේ. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි කය තුල සිද්ධ වෙන්නේ. අර චිත්තජ වායෝ ධාතුව නිසා ඉදිරියෙන් ඉදිරියෙන් රූප කොටස හටගන්න. හටගන්නකොට තමයි මේ කය ඉස්සරහට යන්නේ. මේක තවත් තේරුම් ගන්න පහසු ක්‍රමයක් තමයි අපි මීට පෙරත් කියලා තියෙනවා. දැන් තොරණක විදුලි බල්බ සවි කරලා තියෙන්නේ ඒ පුවරුවේ. එතකොට විදුලි බල්බයක් තිබිච්ච තැනින් ගැලවිලා ඉස්සරහට යන්නේ නැහැ. හැබැයි දැන් අර පුවරුවේ සවි කරලා තියෙන විදුලි බල්බ වලින් විවිධ රටාමවලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පින්තූරේ ළඟ ඉඳලා බුද්ධ රශ්මිය ඈතට විහිදෙනවා. දැන් මේ විහිදෙන ක්‍රියාවලිය හදලා තියෙන්නේ කොහොමද අර පුවරු එහයි කරලා තියෙන බල්බ් වලින්. එතකොට ඒ එකතන තියෙන බල්බෙන් කොහොමද මේ ක්‍රියාවලියක් වෙන්නන්නේ ඒ ඒ අර බුද්ධ රශ්මියේ හැඩයට විදුලි බල්බ ටික දැල්වෙනවා මුලින් මුලින් ඒවා නිවි නිවි අගින් අගින් පත්තු වෙනවා එතකොට මේක ඉස්සරහට ගමන් කරනවා වගේ පේනවා දැන් අපිට මතකයි අපි පුංචි කාලේ තොරණක් බලන්න ගියාම ඒක තිබුණා ඒක රජ කෙනෙක් ඊතලයක් ඇදලා මේ දුන්න ඇදලා ඊතලයකින් එහා පැත්තේ ඉන්න කෙනෙකුට විදිනවා දැන් ඊතලයේ ගිහිල්ලා එහා පැත්තේ ඉන්න මිනිස්සයාගේ වැඳිලා ඒ මිනිස්සයා ඇදගෙන වැටෙනවත් පෙන්නනවා. දැන් මේ ඔක්කොම විදුලි බල්බ වලින් තමයි සකසලා තියෙන්නේ. එතකොට විදුලි බල්බ ටික පුවරුවේ සවි කරලා තියෙනවා. පුවරුවේ සවි කරලා තියෙන බල්බ වලට තියෙන හැකි එකම හැකියාව දැල්විලා නිවි යන්නේක විතරයි. ඊට වඩා මොකුත් කරන්න බෑ. ඒ වගේ තමයි අපේ කය රූප කලාප. එතන ඇති වෙලා හැම නිරුද්ධ වෙන්න පමණයි පුළුවන්කම තියෙන්නේ. හැබැයි දැන් අර ඊතලේ හැඩයට බල්බ ටිකපත් වෙලා මුලින් මුලින් ඒවා නිවෙනකොට අගින් අගින් දැල් වෙනකොට අර ඊතලේ ඉදිරියට යනවා වගේ පේනවා. අන්නේ ක්‍රියාවලියම තමයි කය සිද්ධ හැබැයි ওই ක්‍රියාවලිය සිද්ධ කරන්නට යම්කිසි තල්ලුවක් තියෙන්න ඕනේ. ඒ තල්ලුව ඇති කරන්නේ අර සිතින් හටගන්නා වායෝ ධාතුවේ. එහෙම නැත්නම් කය එහෙමම නිශ්චලව දර කඩක් වගේ තියෙනවා. එතකොට අපි යන්නට ඕන අත උස්සන්නට ඕන ගහන්නට ඕන කකුල ඔසවලා තියන්නට ඕන මේ හැම එකකටම මනස සම්බන්ධ දැන් අර මුලින් ප්‍රශ්නේදී අහලා තිබුණේ ඔන්න ඔය කාරණේ වරද්දගෙන විය හැකියි. ඒ කියන්නේ දැන් අර පද්ධතිවල ක්‍රියාකාරීත්වය අපේ සිතුවිලි නිසා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ ශරීරයේ පද්ධති ගොඩක් තියෙනවානේ. රුධිර සංසරණ පද්ධතිය, ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, පේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, ඊළඟට ස්නායු පද්ධතිය මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය අපේ සිතුවිලි ඇතත් නැතත් පද්ධති ක්‍රියාත්මක හැබැයි අපට මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වයට අමතර යම් කිසි ක්‍රියාවක් මේ කයින් කරන්න ඕන ඒ ක්‍රියාව කෙරෙන්නේ සිතේ බලපෑමත් එක්කලා. එහෙමයි අපි ඒක තේරුම් ගත්තේ. අන්නේ ඒ සිතේ බලපෑම ඇති කරන්නට ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව තමයි චිත්ත කිරිය වායෝ ධාතුවයි කියලා හඳුන්වන්නේ.